අපේ මේකේ නාමයට ප්‍රකාශ කළේ මුලිකා භාවනාවේ ධම්මයේ සංගධනය සහ සතිසංගධනය වදනාකාරයෙන් සදන කලේ ආකාරයෙන් පිළිබඳ පරිවේ ධම්ම කරුණිකා මුලිකා සතිසංගධනය කියන්නේ ආරස්සාන්ත මාර්ගය කතා කරනවා සංඥා සතියේ ධම්මයේ සංගම්භාවය කියන්නේ සම්මාදිට්ඨිය. මේ දේනාවට පහළ ආවෝදාන පස්සේ ධම්මයේ සංගම්භාවය දිනු වීම තමයි මේ ලෝකසාධාරණය විදර්ශනාවට නැගීම කියන්නේ. සමහර භාවනාවක් විදර්ශනාවක් නැගීම කියන්නේ තමයි ධම්මයේ සංගම්භාවය සංගත දිනු කරගන්නට පුළුවන් වෙනවා. මේ සත්‍ය බුද්ධ ධර්මයේ ජීවිතයේමත එකතු එකතාවගෙන කරුණු තුනක් අත්කතාවය අසුවාව ලක්ෂණ තිබෙන එක සම්බන්ධන දැනුමකින් පොදේ කරුණු තුනක්. ඒ පළවෙනි කාරණාව තමයි ඒ බුද්ධංග ධර්මයන් ප්‍රගුණ නොකරන නැත්නම් ප්‍රගුණ කරන මනසය ඇතුළේ නැතිවීම. දෙවන කාරණාව තමයි මේ බුද්ධම ධර්මයන් සෝදන කර ඇති හෝ කරගෙන කරන ලබන අය ඇසුරු කෙරේ. මේ බුද්ධම ධර්මයන් දිනු කිරීමට සිටේ ඇති නබුල් භාවය සම්මන කාරණා. උදාහරණයක් තුන් කතාවක් විශේෂ සතිසම්බුද්ධාංගයේ දිනු කිරීමට බලාපොරොත්තු වන කෙනා විසින් සතිය දිනු කරගන්නේ නැති නැත්නම් අනිත්‍යක තියෙනකේ කටයුතු කරනවා පරිවර්තනය කරන්න කියන ඈත් කරගන්න. ඒක අපේ තමයි හඳුනන. සත්‍ය ජීවිතය ඇතිව සත්‍ය ජීවිතයෙන් ලබන ආය අත්‍ය කරන්න ඕනේ. සත්‍ය ජීවිතය ගැනීම සඳහා මනෝ භාවයක් සිටේ මනෝ භාවයක් සිදුවන්න ඕනේ. දැන් මේක සම්බන්ධ වෙන දෙයක් වෙනස් වෙනවා. ප්‍රඥාව ඇති කරගන්න අවශ්‍ය කරන්නේ ප්‍රඥාව නැති සිද්ධාන්තයේ අසින් ආස්වාදයට වෙන ප්‍රඥාව දින කරගatiතු ධර්මයේ සම්බන්ධයෙන් දින කරගatitu යන සිටේ තියෙන මඳුල් භාවයේ සැලකෙන්න ඕන. මේ ධර්මයේ සම්බන්ධයෙන් මුල කරගන්නට හේතු වෙන කර්ම හතක් මම අස්කලතාවේ දැක්කා තිබෙනවා. ඒ වුණා අපෝම සම්මුඛ වශයෙන් නෑ ඈතින් උපකාරණ කවන්නට තියෙනවා. ඒකත් තමයි වස්තු පිළිවෙල පිළිපා කියන එක. ධර්මයේ සම්බන්ධතාවයේ දේශ පිළිවෙල බලාපොරොත්තු වෙන යෝග්‍යය විෂය. ඒකත් දෝෂිකාන්තේ සමාධි ශරීරේ සමාධි හඳුන්වන්නේ සමාධි ප්‍රේක්ෂාන. මේ කියන්නේ යඥාතිස්සේ සමාධිය කියනවා. එවිටේ ධර්මයේ සම්බන්ධතාවයේ දේන වෙනස ඒකකාරණ බව අන්තය දක්වනවා. ඊළඟ කාමයේ විශේෂ වෙනවා ඉන්ද්‍රිය සංකාරය අපිට ගන්නට ඕනේ. ඉන්ද්‍රිය සංකාරය කියන්නේ සද්ධා වේය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ සම්භාවය. විශේෂයෙන්ම සද්ධා ප්‍රඥා දෙකේ ඉන්ද්‍රිය සමාධිය යන අංග දෙකේ සංකාරය පවත්වා ගන්න කියන ධර්මයේ සම්බන්ධ දින කරගන්න. මේ කාරණා දෙක ධර්මයේ සම්බන්ධ දින කරගන්න එක ඈතින් කාරණා කාරණා දෙකක්. සම්මිතෝම උපකාරණ බලකරන දේවල් ලක්ෂා තියෙන පරිපූර්ණ කතාව කියලා විමසනකෝන විමසා දැනගන්න ඕනේ විශේෂයෙන්ම ගැඹුරු දහම් කරුණු පිළිබඳව ඒ ස්කන්ධ භාවිතය ආසනයෙන් ධර්මයන් පිළිබඳව විමසා නැත්නම් කියලා බලා දැනගැනීම සුළු මොදායේ සංයෝගයෙන් දිනකරගත හැකි බව දක්වා තිබෙනවා ඊළඟට ගම්බීර නාම සම්පත්තේ සංකාතයයි දක්වා තිබෙනවා ගම්බීර නාම සුදුමලේ සත්‍යස්ථාව මේ පිට වඩා සුදුසන්නේ ගම්බීර ධම්ම සත්‍යයේ සංකාතය කියලමයි ගම්බීර ධම්ම සත්‍යස්ථාව මේ සංග බහතරන් පිළිබඳව ආයතන පිළිබඳව නාම රූප පිළිබඳව සත්‍ය සංස්කාර ධර්මයන් පිළිබඳව මේ ආදී බන්ධරෝ ධම්මිකෝ ධර්මයන් පිළිබඳව මනෝමය විශේෂතා බැලීමක් කරනවා නම් ඒ තුළින් ධර්මයේ සංයෝගයේ සම්පතේ දෙනකල් ගන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අපේ විශ්වාසවල නායක සීනක සලස්වා මෛත්‍රී භාවනාව විදක්නා වන ආකාරය පිළිබඳ දේශනාව නතර ඒ දේශනාවේ හරියට අවබෝධ කරගත්තාම ඒ නිසා අද්දකින බොහෝ දුරටම සමානයක් වෙන නිර්මාණ භාෂාව අවබෝධ කිරීමට තරම්. අනුමෝදේ සම්බන්ධයේ නිර්මාණ භාෂාව අවබෝධ කිරීමට තරම් සමත් වෙනවා කියන්නේ ඒ තුනෙන් සමගිතේ දෙන්න කරගන්නට පුළුවන් වෙනවා. ඒ සඳහා යටි දේශනාව නැති නායක අතිවිශේෂ කරක්කේ. ඒ තාන්තර නායක තවවත් තවවත් නිර්මාණයේ සම්බන්ධයේ දෙන්න කරගන්න දේශනා ගන්න තියෙනවා. විශේෂයෙන්ම එක්කත් කියන අසාධනගත කරුණු කියන්නේ ඇති කරගන්නා ධර්මයේ සංයෝගන්නේ නෙවෙයි මානෙ අගය කරන්නේ භාවනාව තුළින්මයි විදර්ශනා ඥාන පිටුනේ නැතිවම තුළින්ම තියෙන ධර්මයේ සංයෝගන්නේ ඒ ධර්මයේ සංයෝගන්නේ තුළින් තමයි භාවනා අධ්‍යක්ෂණය තුළින් සමානයි කෙනෙකුට මෙන්න අවබෝධ කළ හැකි වන්නේ ඒ උදාසකෝ කර්ම පිළිබඳව කලින් නැවත මතක් වෙනවා ඊළඟ වතාවනාව සංගීතයන් මහත් වේලාවේ මෙත් සෝස්තුවේ බුද්ධ සම්බුද්ධංගේ මෙදිකාසංග සංගය සම්බුද්ධංගන් බහලෙති විවේකන සිතං නිරාගන සිතං නිරෝධන සිතං එක්සම්බේ පරිණාමයි මෙදිකාසංග තෝමේ විවේකන බුද්ධංගේ විවේකන සිතං විවේකන ස්වරූපයෙන් නිරාගන සිතං නිරාගන ස්වරූපයෙන් නිරෝධන සිතං නිරෝධන ස්වරූපයෙන් එක්සම්බේ පරිණාමයි කියලා තමයි කියන්නේ මේකේ ඉන්නත මතක් වෙන දෙන අසුතලෙන් නිරෝධ මිත්‍රය විවාහ මිත්‍රය නිරෝධ මිත්‍රය පදේ සම්බෝධන කරනවා විස්තරයක් ලැබෙන උපකරණ මේ ඉදිරියෙන් ලබන සෑම ධර්ම බුද්ධාන ධර්මයකට මේක කියන ආදාරම විදේ සංවේගන යටිකිරීමට උත්සාහයෙන් යෝගාවචරය විසින් විශේෂයෙන්ම සංස්කාරික දුක්ඛ වලින් ලැබෙන පරිණාමයක වෙනසක් දෙන සාමාන්‍ය ප්‍රයෝජනයක් වෙනවා මේ සංසාරේ යමන් පස්සේ ආකාරයක් සිද්ධ දුක් නිඳා දුක් නිඳා මේ පස්වාමීති ගන්නන්නේ බොහෝ විට සතරපාවලව දෙසුනේ ඒ මොලේ සමතුලිතමක් වෙනකොට ලැබෙන්නට නැතිවනවා නම් අදින වශයෙන් ඕනෑම කලවර සාක්ෂාත් කරගන්නට කෙනෙක් සතුටක් වෙනවා නම් මොනපත් සංසාර දුක්ඛයට වැටෙන්නට වඩා සම්මතයේ කිසිම දෙයක් නැතිවමස්ය. මහා මේකමයි මහා දුක්ඛසංගයක් අපි අපේ සංසාරයේ අත්දැකීම් මේ දුකේ නැවත නැවත මුදිනේ නැතේ මේ දුකෙන් අත්හැරීමේ සාක්ෂාත් කිරීම සඳහා අප උත්සාහගත යුතුයි කියන හැඟීම අනන්තයෙන් ඇතිවන තෙක්ම ඒ අපාය බය ආදී වෙන නැවත නැවත සිහිපත් කිරීම ඉතාමත් වැදගත්. ඒ කාමතර විරේ සම්බන්ධයෙන් දිනකර ගැනීමත් බලාපොරොත්තු වේදාවක් විසින් ඒ නිර්මයේ සහිත නිර්යවත් සරිතාප දානන් සියවා අපා දැනගැනීම ප්‍රයෝජනවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සතර සම්මත දාන වියසයන් ගැන නවතිනට සිහිපත් වීම. මේගේ අර්ථය අතීතයේ සිදුහතන් වහන්සේලාගේ සරිතවන කතා නවතිනට සිහිපත් වීමට දෙන සම්පත වීර්ය කර්ම දෘෂ්ටියට ලැබෙන්නට පුළුවන් වෙනවා. මේ ධර්මතර වර්තලින් කීප කර්ම තුන පිටුමක් නවත්වයි නියමයේ අද කුසීත පුද්ගල කණයක් වෙනසා කුසීත පුද්ගලයන්ගේ නාස්තන්විත වෙනවා. ආරම්භයේදී පුද්ගලයේ සේවනසා ආරම්භයේ වීර්යයට පුද්ගලයන්ම සේවනය කරන්න ඕනේ. ඒ තමයි කොටේ සාදු දිනකතා වීර්යයට පිළිම සඳහා සිටු නමුරු භාවයක් පිළිගන්නට ඕනේ. මේක මේ සතු පරිණතික මාකල්ගත කෙනෙකුට වීර්ය සංවර්ධනයේ නියන්ත්‍ර ගැනීමට උපකාර වෙනවා. වීර්යය කියන්නේ මෙතන සංවර්ධනය කියලා වදාලේ සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ඒකේ වේදන වශයෙන් දක්වන්නේ ඉතින් ඒකයි දින කර ගැනීමකත් මේකෙන් දෙකක් කර ගැනීමකත් දෙයින් ලැබෙන උත්සාහය සාධකන අනිත් වශයෙන් සමාජයේ මෙතෙක් ලෝකන අසසෝ ධර්මයන් මේක දීම සඳහා උපන් අසසෝ ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා දැන් ලැබෙන උත්සාහය යම් කිසි යෝගාවකින් දෙන මුදිතාවලට භාවනාවක් කියන්නේ සිත් ඒකාග්‍රතාවයක් සිටු සමාහයට බාහවත් මේ දක්වා ඇති කර ගැනීමට නැති අත්මන් ඒක මේ සංකේත ධර්මයක් ඒ සඳහා උත්සාහ ගැනීමේදී ඒ මේ සංකේත ධර්මයේ සිට ගැනීම සඳහා උත්සාහ ගැනීමේදී මේ සම්බන්ධය සම්බන්ධ වෙනවා. යම් කිසි කෙනෙකුට පළවෙනි ධ්‍යානයකට ඇති කර ගැනීමට නැති වූ ආනන්ද භාවනාව තුළ මේ කෙනෙක් සංකේත ධර්මයක් ඒ වගේම පළවෙනි ධ්‍යානයට බාධාක් වෙනකොට දෙවන ධ්‍යානය හා ඒ සේහා පිටිලෙන ධ්‍යාන සංකප්ප මේ සංකප්ප ධර්ම මේවා උපදීන සඳහා යම් කිසි උත්සාහයක් වෙන ගන්නායි කොහොමද පිටුල සම්මාලාව මොළේ සම්බන්ධ වෙනවා ඊට පස්සේ ඒකේ සංස්කෘතියෙන් කතා කරන විට ඉතින් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් විපස්සනාවෙන් කතා කරන විට මේ දක්වා සෝවන් කලේ මේක අන්තජාලන නැති කෙනෙකුට තමයි මනසේ ධර්මය. සෝවන් කෙනෙකුට මේ වෙන මානසික සබඳතා නිමිත නැතුවම ඒවා නැත්නම් කියලා ගන්නවා. අපිට පස්සේ කතා කරන විට මේ දක්වා තමයි සුසුසුල භාවනා කරන කාය පරිච්ඡේදය තුළදී සාමච්ඡන්ද යාපාදී විලාසනාදී නිවන් ධර්මයන් මතේනම ඒවා ගත කරගෙන ඒවා ඉයක් වෙන භාවනාවේ මෙසලන්න තියෙන උසම් අපසේ ධර්ම සාහනය කිරීම සඳහා උත්සාහයක් ගත වෙනවා. ඇති වෙන ඇති වෙන සාමච්ඡන්ද ආදී අපසේ ධර්මයන් මතේ විදක්ෂණයට සිටින් දතසින් ආන්ස් කරගන්න තියෙන ඒක මෙලෙස කිරීමකින් වල අනිස්වාදය වශයෙන් සම්පූර්ණ කිරීමක් වෙනවා. මෙලෙස ඒ උසම් අපසේ ධර්මයන් සාහනය කිරීමට ඉස්සාලයක් සම්පූර්ණවදාවට යොදාවට කිසිම ගමන ලබන විට ඒදී ඒ දේශිත තුළ මේ සම්මා වායාම නැත්නම් විරෝ සම්බුද්ධියේ දිනනවා. මේ සම්මා අතිශයදානයේ මේක දින සඳහා ගන්න ලබන උත්සාහය කියන්නේ මේ ජීවිතයේදී අනාගතයේදී ඇතිවීමට ඇති අනාගතමාන අතිශයදානයන් ඇති කරගීමේ සෝතසාගතෝ අනිත්‍ය ධර්මයන් සහානය කිරීම සඳහා ගන්න ලබන උත්සාහය. කාමරාගන් සේපදගන් සේනන සුභමෝන මොකද මේක දෙන්නේ සේනන මොනිටා දෙන්නට නම් සිතන යාමක සේදායේ ශික්ෂා කරනවා ඒකත් සංඥා වායාමය අනිත්‍යම විද සම්බෝධනයේ දින කිරීමට බලාපොරොත්තු වන යෝගාවචාරිකයන් සමාතුලේ මේ දක්වා ඉදිරි නැති කුසල ධර්මයන් ගැන කීපක් කළා වූ ඉපදවා ගැනීම සඳහා බලවත් වූ දුරදෝනිය ප්‍රතිකරගන්නේ සංඥාය කුසල ධර්මයන් තමයි සිිතේ මෙසේ මෙතන මතුවන කුසල ධර්මයන් පහම කිරීමට එලෙසින්ම සංවේදන සංවේදන අනුසය ධර්මයන් සම්පූර්ණම නිරතුරුව නිරන්තර දැනීමට ඉස්කතවන්නට ඕන ඒ කටයුතු කරන විට මේ සංවේදනයේ දිනන කරගන්නට කෙනෙකුට පුළුවන් වෙනවා මේ විදිහට සංවේදනයත් බහල්කාට විස්තේ නිරෝධ නිස්සංවේදන නිස්සංවේදන නිස්සංවේදක පරිණාමය අර විරේකයේ උත්සේ කරගෙන සායනීය සංකීර්ණ විවේචනතාව කියන සංකීර්ණයි. ඊටමතරව වැඩගත් සම්මේ විරාග මුක්තං විරාග යන්නේ සමාධිය පිටකල නෝගමික වීර්ය සම්බන්ධව වැඩි දියුණු ඇතනම් සමාධිය වීර්ය බොහෝ හොඳට බොහොම හොඳට දැන් ක්‍රියාත්මක වෙනවා නම් නැත්නම් වෙනත් භාවනාවට අදාළව භාවන කරුණු අයත් වෙන කර්ම සමාධිය සංකාමය තුළ අභ්‍යවර්ධනය වෙනවා මේ අදකල පිළිගන්නේ සිිතේ මම ආයන කිරීමක් ඇතිවන්නට පුළුවන්. ඒක අනිය කිරීමක් ඇති කරගන්න ඇතිවන්නට පුළුවන්. ජීවනයේ කවර ගන්නක් නැත්. සාමයෙන් නැත්නම් බැඳීමකින් අනිය අනියකට කිසිස් ගන්න නෙවේ විවාහයකට න්‍යායීමක කිසිස් වෙන බහනද අනුබෝධවන්නට විවාහය නිශ්චිත විවාහය නිශ්චිත කරගන්න මේ විද්‍යා සම්බන්ධයෙන් භාවිතා කරන්නේ. නිරෝධනයේ සිතානවලදී නිරුද්ධ වෙන ධර්මවල දසලක්ෂාමයි භාවනා කළ යුත්තේ. දැන් තියෙන විදිහේ භාවනා නතර සම්පූර්ණ නිරුද්ධ වෙනවා. අතන නැතිව සම්මාස්සාන නිරෝධයේ ගමන නිරුද්ධ වෙනවා. නිරුද්ධ විඥාන අනිත්‍යකලෙන් කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒකේ නිරෝධනයේ සිතාන නිරෝධ සම්බන්ධ භාවනා කියන කොටස උපදෙන කරනවා වෙනවා. මේක අමතර වස්සන්න කරනවා සියල්ලම අතහර ගැනීම අතහර ගැනීම මේ භාවනාවේ මේ කරන්න තියෙන නිදුනක් උපාදාන කෝල ධර්මයක් නෙවෙයි ධ්‍යාන කෝල ධර්මයක් නෙවෙයි සෑම ධර්මයක්ම අතහර ගැනීම භාවනාවේ මේ කරන්න ඕන මේක නියමත මතක් කරන්න ඕන මේ අවස්ථාවේදී මේ මොනෝපනිෂ්ඨ නිරාගමනිෂ්ඨ නිරෝධනිෂ්ඨ වස්සන්න කරනවා කියන්නේ සත්‍යයක් වෙනවා. අර සත්‍යයේ පිටකස් වෙන බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මේ සත්‍යන පස්සනා ධර්මන ලැබුණාසාදෙන් භාවනාවේ ප්‍රයෝජන බව. මේක දක්වා ආකාරය තමයි මෙලෙසින් බුදුරජාණන් වහන්සේ වෙනත් ආකාරයකින් වදාළට දුන්නේ. විරාගස්ස සංඥා විරාගාන පස්සනා ලැබුණාසාදෙන් තවද භාවනාවක් කරගන්න යුතුයි. විරාගාන පස්සනා ලැබීමට නම් අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දැකීමට මුත්‍ය නෙවෙයි කියලා බලන්නත් කියන්න ඕනේ. දුක්ඛේ දුක්ඛයෙන් අවබෝධයෙන් මේක දුක්ඛක් නෙවෙයි දුක්ඛක් නෙවෙයි කියන අවබෝධය තුළින් විරාගයක් පිටතට දැනගන්න ඕනේ. අනාත්මේ අනාත්ම වශයෙන් අවබෝධයෙන් මේක මගේ ධර්මයක් හෝ ආත්ම ධර්මයක් නෙවෙයි අවබෝධය තුළින් මනෝමය සිිතේ ධම්ම කුමරාලය සංකලනට ඕනේ. මේකේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධය නම් සංකල්පයේ ධර්මයේ කියන සංයමතුල නිසිදාවක් සිටින පහළවන්න තෝරන. ඒක පස්සේ විරාගයේ ධම්මයන් මේ කර්ම තුනේ විරාගය මතුවන. අනිත්‍යං පස්නාය තුලින් දුක්ඛං පස්නාය තුලින් අනාත්මං පස්නාය තුලින් සහ නිබ්බාං පස්නාය තුලින් මේ විරාගාං පස්නාය තව තවත් දිනු කර ගන්නට පුළුවන් වෙනවා. නිරෝධාන පස්සනාව. ඊට පස්සේ නිරෝධ නිසිතන් කියන්නේ නිරෝධ නිරෝධාන පස්සනාව. වස්සබ්ද පරිණාමයේ කියන්නේ සතිනිස්සන දාන පස්සනාව කියන කොටස. මේ අර්ථය මේ සත්‍යන පස්සනාව පිළිබඳව මෙන්න කලින් අපේ සීත වාරයන් දේශනා කරන දිනේ සම්සාරයේ තේරුම්පත් වෙනවා කියන්නේ මේකට දැන් කල්පනාවන්ට මේ විතරදාන මිනිස්සු මුදිකාසහගත භාවනාවක් පස්ස සම්පත්ත බුද්ධංග ගන්න වරිණ ආකාරයෙන් ප්‍රගුණ කරන්න කියන්නේ මේ සත්සම්පත්නාවෙන් වරිණ ආකාරයෙන් බුද්ධංග ගන්න ප්‍රගුණ කළේ කියලා දැක්වීමක් බව. එනිසා මේ අනුපස්සනා හතම වරිණ ආකාරයෙන් කවර භාවනාවක් කළ භාවනා කිරීම තුළින් තමයි ඉතින් සත්‍යන ප්‍රශ්නා දෙන්න පුළුවන් තමයි කෙනෙකුට කියන සාක්ෂාත් කිරීමට උත්සාහ කරන්නේ. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළේ සීති සම්බන්ධය. මෙදුපාසහගත සම්පූර්ණ සම්බන්ධයන් භාවයේ සීලීකමිත සංග්‍රහවල සුසංගෝධන සුසංවස්තන් දෙකමයි. මෙදුපාසහගත වූ සම්බන්ධයන්ය දිනු කරගන්නා අර කලින් කියපු විවේකී විවාහයේ නිරෝධයේ නිස්සය කරගෙන ඒ වගේම සියල්ලම අතහරිනවා. මේදී මේ සීති සම්බන්ධයෙන් දිනීමට හේතු වෙන කරුණ කීපයක් නම් අත්කටා දක්වා තිබෙනවා. ඒ අර කලින් විදිහට කරුණ තුන ඉතාමත් නෑ. අවශ්‍ය කරුණ තුන ඒ කියන්නේ ලෝක පුද්ගල පරිවර්ධනක. හිත තුළ කුසල කීපයක් නැති නිසා මරණ පුද්ගලයන් සතු ආත්මික කියන තමයි කාලෙ තිබෙන්නේ. අර සිංහල ගැන කතාවක් තියෙනවා මුස්ලිම් පුද්ගලෙක් මරණ පුද්ගලෙක්. අන්න ඒ පුද්ගලයන්ගේ මහත් සම්මතය. මේ තාක්ෂණයේ තීක්ෂණ සංකල්පයේ දින කරන ලබන නැත්නම් තීක්ෂණ සංකල්පයේ දින කර ඇති පුද්ගලයන් අත්ව කරන්න ඕනේ. මේ සංකල්පයේ දින කර දත යුතුය කියන සිතේ නැති භාවයක් තිබෙන්න ඕනේ. ඒ නැති භාවය ඇති වෙන සඳහා බුදුන් ගැඹුරු ඥානය මහත්සේ වඩා සාකච්ඡා ප්‍රකාශ කරන තීක්ෂණෝත්සේ කායෝ පස්සෙන් දෙකේ සත්‍යබ්බතාවය සුඛං වේදේති සුඛමෝදත්තං සමාධියති මේ සම්බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. සීතමනස්සේ කාලය පස්සම්බතුනි. සීතමස්සේ මනසත් එක්කමකද මේ කාය පස්සම්බතුනි පස්සබ්දිය සංසිඳීම ඇති වෙනවා. පස්සක්කාරයේ සුඛමයේ දේශී කාය සංසිඳීම තුළින් සුඛයක් අත්දකිනවා. සුඛමෝ සමාධියේ සුඛයෙන් තමයි සුඛේ සමාධිමත් භාවයට පත් වෙනවා. මේ සමාධිය තුළින් තමයි යථාභූත සංකල්පන සියස්තෝපිතකින් දකින්නේ සතරාග සත්‍ය අවබෝධ කරන්නේ ත්‍රිලක්ෂණ අවබෝධ කරන්නේ එළවෙන සාක්ෂාත් කරන්නේ එනිසා මේ තමයි ධර්මයට තමයි උපකාර වන මේ විශ්වාසයෙන් අපිට දෙන ධර්මයක් තමයි ප්‍රීතිය ප්‍රීතිමත්ත්වය කායය පස්සම්බතේ කාය සංසිද්ධිය සඳහා ප්‍රීතියක් වෙනවා සත්‍යපතාවේ උපතන් ප්‍රයෝගයේදී අය සංකීර්ණ ප්‍රතිමෝක්ෂකයන් දකින්න ප්‍රතිමෝක්ෂක සමාධිය කියලා පස්සක් විභාවයෙන් සතුන් දුතුමෝ පිටකටයි සිත සමාධිය අරමුණන්නේ නැත්නම් පිට සමාධියකට පස්සන්නේ එනිසා මේ දෝෂී සම්බන්ධයෙන් දිනු කර ගැනීමට යෝගාව කියන්නේ උත්සාහ ගත යුතු වෙනවා විශේෂයෙන්ම දෝෂීට පතන මේ ධර්මයේ අරතිය නැත්නම් රසීත පතනම කියන කල් අරකේකන් ප්‍රීතියට ප්‍රතිවිරුද්ධ දාන්නේ. භාවනා කරන පුතාවන නැත්නම් සිිතේ සතිපදන කියන කිසිම ආස්වාද නැති නිව සඳහායම් බව භාවනා කරන විට භාවනා දින කරන්න බෑ. භාවනා දක්වන්න තමයි. මේ තීත සම්බන්ධයෙන් බොහෝ දුරට කෙනෙක් ලෝකයට ලැබෙනවා නම් මේ තීත සම්බන්ධයෙන් දින කරගෙන මේක උපකාර වෙන කරුණක් හතරක් තිබෙනවා කලින් හතරක් අසෝය දක්වා තිබෙනවා ඒක වැඩගත් කරන හතරක්. කලින් මේක තමයි මේ සමාජයේ තියෙන සමීප බෝධන සේවනක සමීප බෝධන අනුභව කරන්නට ඕන. මේ සීත සම්බන්ධයෙන් ඒක කරගන්නට. ඒ කියන්නේ සමීප බෝධන සත්‍යය අවශ්‍ය නිපත්පත්දී සම්බන්ධයෙන් ඒක කරගන්නට. සීත සම්බන්ධයෙන් ඒක කරගන්නට නම් ඒ දක්වා තිබෙන්නේ මේ විස්තරාංශ ධර්මාංශ සංඥාංශ ආදී අනිත්‍ය භාවනාවන් වඩන්නේ. මේ කාමතරව තමයි මේක පූජිත පත්තන යම් කිසි ධර්මයකට සත්‍යත්ම යම් කිසි ක්ෂේත්‍රයක් අතනම් මේක ප්‍රසන්නවමාදාන ධර්මයකට නැවතුනා කියන සම්මයේ කියලා. එතකොට යම් කිසි කෙනෙක් යෝගාවචිත ප්‍රේතික සම්බන්ධයෙන් ඇති කර ගැනීමට අවශ්‍ය වෙනා නම් අර විදින ධර්ම වෙන සංගමන භාවනාවක් තුළින් සමාලෝකිත ඉතාමත් විශේෂයකට ගන්න කොටස අරගෙන ඒකට තමයි නැවත නැවත නැවත නැවත භාවිතා කරන්න සිදුවෙන. උදාහරණයකට අපි කියන බුදුගුණ භාවනා කරන කෙනෙකුට ප්‍රසන්නා සම්බුද්ධෝ කියන වචනය නැවත නැවත භාවනා දින කරනකොට ඉතාලපද බල ජීවාංශ කීපයක් තියෙනවා ඒ දිනේම නැවත නැවත කීපයක් කරන්න සිදුවෙන. මේ විදිහට ඒ බුදුගුණාදී අනිත්‍ය භාවනාවක් කිරීම සහ මේ සම්පතව ඒ සිත සම්බොධ්ධන් යොකතල ධනකන ආකාරයේ යම් කිසිසේක්ෂයක් යම් කිසිකාසයක් නම් ඒ ආනාතනයට සිතක් කියන උසමත්ම ප්‍රයෝජනයක් වෙනවා. ඊට අමතරව මේ ධර්මනා පිළිම දෙකෙනින් සමාගුරු මේ පස්සා ලබා ඇති දීමේ ගැන සිතා කෙනෙකුට සීතේ සාමාන්‍ය සීතක් ප්‍රතිගන්නට පුළුවන් වෙනවා. මේ දක්ෂාමය අවබෝධකෝ සමාධිමත් කරගැනීමට මෙහි සිදුවී ගන්සිට සමාධිමත් කරගන්නට පුළුවන් වෙනවා. මේ දක්වා මේ දේශකෝෂයේ සතියේදී නිමිතිදී දැන් සතියේදී තිබෙනවා නම් මේ ආදී සර්ව ගැන සිතක් කරන තමාගේ මේ දක්වා ලබාවු ජීවන ගැන සිතල සිතේ සතුටේ සිතේ දෙනිබුත භාවයට පත්ව ගන්නට පුළුවන් මේ අනුවේ සත්‍යයේ පස්සෙන් දරවල මෙතන මාතකවල නිරතදී තිබෙනවා අපි ඒ නැතිලා මේ නිවන් මඟ ගමන් කරන භාවනාවේ ඉන්නේ සිතනවා කියලා කෙනෙකුට ඕලාරික වශයෙන් සිතේ සතුටේ පත්ව ගන්නට පුළුවන් සමාජයේ සීලය ගැන කීපයක් කියන්න පුළුවන්. අපි සංකේතීය ආරක්ෂා කරනවා. මොකද තමයි සංකේතීය නම් නිරතුරුවම ආරක්ෂා කරලා යම් කිසි ලෝභාවකයකට සංසන්නට පුළුවන් නම් ඒ තුලින් අත්‍යවශ්‍යම නිර්වාණික ප්‍රේතයන් ගන්න ඕනේ. සමාධිය දක්වා සමාධිය දින කරගැනීම දුන්නා කියන මගේ පිටදන් පරමල් දුරට සිටේක විභාවයට පත් කරගන්න පුළුවන් මගේ සමාධිය හොඳයි කියලා කෙනෙකුට සිතා ඒක නැත්නම් පුළුවන්. සමාධිය කලින් සම්මගේ දේශනාට ඉරෙන්නේ නැහැ ගැඹුරු අදහස් ගැඹුරු ධර්ම දේශනා අවබෝධ කරගන්න නැහැ කියනවා. මට දැන් මේ ගැඹුරු ධර්මයන් අවබෝධ වෙනවා. මම ප්‍රශ්නාව දීන්නේ කියලා හිතලා කෙනෙකුට සතුටු වෙන්නට පුළුවන්. දැන් මම මේ දක්වා මට සල්දාහනා කළා මම ඉගෙන මේ ජීවිතයේ අත්දැක්ක දෙයක් මේ කාණ්ඩ වශයෙන් මේ භාවනාව තුළින් මා කවදාම බලකට නියමිතව පත් වෙනවා නියමිත සම්පූර්ණ මේ භාවනාව තුළින් කියලා පිටා කෙනෙකුට සත්‍යපත් කරගන්නට පුළුවන් ජීවිතයේ දැනුත් කරගන්නට පුළුවන් සමාජයේ සුපතිලෝ මේ සත්‍යස්වෝධ සාත්‍ය දැනුම් තමයි අනුකම්පාවක් නිවාමයේ දැන් අභිවර්ධනය වී තිබෙනවා ආගස්මන් සමාජයේ මම දැන් ගමන් කරනවා මගේ සංස්කාරයේ ආවස්තංග මාර්ග දීර්ණයේ තිබෙනා මේ ආදී වශයෙන් සිහිපත් කරන එක කෙනෙකුගේ සිහිතේ සිහිපත් කරගන්නට පුළුවන් වෙනවා. යම් කෙනෙකුගේ ඥාන සම්පතක් ලබා ගැනීම මේ වෙන සිටින නැත්නම් සෝවාන් ආදී කලාවක් ලබා ගැනීම සිටින ඒ වෙන සිට කෙනෙකුට නිරාමිත නිරාමිත සාධකයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. අධ්‍යාපන සේවාවේ කෙනෙකුට තමයි මම සතරචාරය නිලෝම කල්ලාවක් මම දෙකේම දෙකේම ඒ සාන්ත වශයෙන් නේදානම සහස්කලන සංසනාවක් මහපත් හදලක මේ දුක සංසාරෙට නියමිත වශයෙන් කලවල සමාන ආදී වශයෙන් කෙනෙකුට පාලන කරන සිතන්නට පුළුවන් ඒ සෙලෙත් ඒ සාන්තයෙන් තුරුසාර ගන්නට පුළුවන් කියලා මේ හේතුව අත්වාසියෙන් මොහොතාවට කරගෙන නැති වෙන ධර්ම මහා නාද කරාට අපිට ලබහතු ගන්නවා ඒ කීකේ මේ යොක්කලා තියෙන අවස්ථාවන්නේ භාවනාව තුළින්ම නිවාමිතය යම් කරන විරායයෙන් යම් කරන කීකියයි. ඒ කීකේ තමයි සම්බුද්ධ ධර්මයක් වශයෙන් ලැබෙන්නේ කියන්නේ ඒ කීක සම්බුද්ධ ධර්මයේ වැඩිම කලින් සිට සබකාදෙන බොහෝ දුරට ප්‍රයෝජනක් වෙනවා. ඒකෙන් භාවනාව තුළින් මේ කීක සම්බුද්ධ ධර්මයේ තියෙන කොටන ආකාරය දෙකක් එකක් තමයි සංකල්පයන් දෙකේ දිනුනේ අනිත් එක තමයි විපස්සනා වශයෙන් කියන සම්බන්ධයෙන් දෙන්නේ. සම්පූර්ණ දෙක සම්බන්ධයෙන් දෙන කෙනෙකුට සලායසින් ඒ මෙලක භාවනාව ගැන ආරම්භය වශයෙන් ගන්න ඒ මෙලක භාවනාව නෝතනාවට ප්‍රතිම කළේ කියනවා අර පළවෙනි ධ්‍යානය සහ දෙවෙනි ධ්‍යානය උපදවා ගන්නාට ඒ පළවෙනි ධ්‍යානය සීතිය තිබෙන දෙවෙනි ධ්‍යානය සීතිය තිබෙන සමත වශයෙන් ඒකේ පළවෙනි දෙවෙනි ධ්‍යානයේ දක්වා සුඛිය එනවා උපදවා ගන්නට කෙනෙකුට පුළුවන් නම් ඒකෙන් ජීවිත සම්බන්ධන්නේ ඒක දිනු කරගන්න පුළුවන් වෙනවා යම් කිසි යෝගාවචරයකට කලින් දෙන ධ්‍යාන තිබෙනවා නම් ඒ ධ්‍යානවල පස්සේ ස්ථාපනයේ ජීවිත සම්බන්ධන්නේ දිනු කරගන්න පුළුවන් ඒ කියන්නේ බලෙන් ධ්‍යානයක සිටපත් කරගන්න පුළුවන් යෝගාවචරයක් තිබුණා නම් ඒ ධ්‍යානසිතේ නම් පහක් කාලයක් සිටින පස්සේ මේ මොනදේ යහම මට ප්‍රීතිය තමයි සම්බතකට මිත්‍යාව සිටින දේවල් අධිෂ්ඨානකට ඒ පළවෙනි ධ්‍යානයේදී ප්‍රීතිය අනුයම ධ්‍යානයේ සමහත්ම ඇති කරගන්න සිටිනට සමතෝසන සිත්සංගතන්නේ කෙනෙකුට මේ කරගන්න පුළුවන්. දෙවන ධ්‍යානයකට පිටපත් කරගන්න පුළුවන් නම් ඔබට පුළුවන් එලෙසින්ම පිළිපදින්නට ඒ ඒදී ඕකේ පිටුල සිත්සංගතන්නේ දෙන්නේ. මේ සමතෝසන කතා කරන විට සිත්සංගතන්නේ කියන ආකාරය සාමාන්‍යයෙන් මෙරිසා භාවනාවේ මේ විස්තරයට පදහනේ ධර්මයක් මේ වෛරයට පදහනේ තෝදයට පදහනේ ධර්මයක් මේ මේ ඒ ශ්‍රේෂ්ඨ ධර්මයේ ප්‍රතිවිරුද්ධ ධර්මයක් අපි නැවතනාට ප්‍රතිමා කරන විට කර්මද්දේක හෝ සිත් එකම වෙන එකම වෙන විට නිරාමිත තීත්වයක් හොයා යාත්‍රා වගේ කෙනෙකුට දැනගන්නට පුළුවන් හරියට භාවනා කරන කෙනෙකුට සුසුල නිරෝධිතා භාවනා කරන මේකට වශයෙන් මේ නිරාමිත ප්‍රතිපලක් දැනට වෙනවාදී මේ භාවනාව දිනුනට දිනුනට ඒ ප්‍රතිපලයක් තමයි දිනනවා එනිසා එකට දීති සම්බන්ධන්නේ දිනකරගත යුතුනවා ඒ සම්මත වශයෙන් කතා කරන විට විපස්සනා වශයෙන් කතා කරන විට ඒක වඩා හාත්පසින් විරුද්ධ ධර්මයක් කතා කරන්න සිදුවන්නේ මෙතනට සංගතේ සංගානාවදයක් ලැබී තීතිකාමත් සංගම සංසං විදාන සංකේය උදේ ගමන් වාසිය වඩා වඩා කරක් මක් වෙනවා රසේ රසේ සම්මතී සම්බා නම් දුවන්නේ පංචස්කන්ධයේ ඉදියද්දී අතින් නිසා නැති වේ යම් ආකාරයෙන් කෙනෙකුට දකින්නට පුළුවන් නම් සහනාව තුළින් අත්දකින්නට පුළුවන් නම් ලැබෙන කීකිතාමද්දාරන් සාමද්දාන ඉතිහාසා සිටුතන විට භාවයක් වේ අවස්ථාවේදී අත්දකින්නට වෙනවා එතකොට යම් කිසි වෙලාවක කෙනෙකුට විදිකා භාවනාවක සරල භාවනාවක් තුළින් සමාධිය විදර්ශනාවට හරවන්නේ මේ සංකප්පන්ද දෝෂයේ තියෙන අතිවිම නිසා නැතිවීම බල බලා වාසය කරන්නට යන්න අන්න ඒ කියන කියකට නිවන සිටියක් දැනගෙන ඒ ඥානීය ප්‍රීතිය අත්වකින් මාර සංසයන් ලැබෙන ඥාන ප්‍රීතියට වඩා දැනෙන්නේ ඊට වඩා එකයි මේ විදිහට ප්‍රීතිය ඇතිවන ආකාරයෙන් කෙරේ බහනා දින කරගන්න උත්සාහ ගන්නා විට ඕකේ පිටකේ ප්‍රීතිය දැනෙන්න සම්පත වශයෙන් මේ විපස්සනා වශයෙන් ප්‍රීතිය සංගෝධනයක් නැතන් වැඩි වෙන ප්‍රමාණය ඒ තීති මහත්මිය අත්දකපත බහනා කියන කමනක් ප්‍රමාණයක් ගන්නෙන්නේ ඒ තීති සම්බද්ධන්ව පසුන් දීපිය අත්දකනකොට බලාපොරොත්තු වෙන නැත්නම් සම්බද්ධන්ව දින කරගන්නට බලාපොරොත්තු වෙන යෝගාවචරය මේ තීතියේ තියෙන යථාර්ථය යථාර්ථය අවබෝධන ආකාරයෙන් භාවනාව කළේ තියෙනවා ඒ කියන්නේ අර කලින් කියපු සත්සං ප්‍රශ්නාවන් බැරි ආකාරයෙන් තීතිය අත්දකින්න තීතිය දින කරගන්නවා ගාමක සංයෝගයෙන් සිතාවස්සක් ගන්නානේ විපාකාද පංචේත සම්බන්ධන වන්දහයේදී විවේකයේ නිශ්චය කරන විලාමයේ නිශ්චය කරන නිරෝධයේ නිශ්චය කරන සියල්ලා පහරන මේ සම්බන්ධන්නේ මෙලසාසාලක දී සම්බන්ධන්නේ භාවිතා කර ඉතිදාය බුදුදානන් වහන්සේ වදාළා. මේකත් මේ සීතියක් විවාදයේ සිතාන් අනිමිත ගන්නවා කියන්නේ නිරන්තර ගන්නවා බව තේරුම් අරගෙන විරාගාන ප්‍රශ්නා වර්ණාකාරයෙන් කියන කියන තුලින් තමයි ඒක සම්බන්ධංගය වෙන්නේ. අර සම්පූර්ණාකාර භවනා කරනකොට තීතේ දිනේ නම් සම්බන්ධංගයක් ඇතිවෙන්නේ. තීතේ දිනේ සම්බන්ධංගයක් ඇතිවෙන්නේ නම් අර සත්‍යන ප්‍රශ්නා නම් අතිමාකාරයෙන් මේ ධර්මයේ සුකතල ක්‍රියාත්මක වන්න කියලා. විශේෂයෙන්ම නිවාමික සීතයක් ඇතිවෙනකොට ඇතිවෙන විට මේ භාවිතයේ දේශිත කරලා කියන සිස්තමක් බහලයක් නැත්නම් මේවා අනුන්ගේ සංඥාවකට බඳින බඳිනමක් ඇලීමක් සිදුකල බඳවන්නට පුළුවන්. මේ ඇලීම් බඳින ඇතුළ පිළිතුර අද්දක කතා සිටිනේට පිළිතුර දෙනාමට පුළුවන් නම් මේක සම්බුද්ධං වෙනවා නේ. ඒක තුළින් විවාදාන ප්‍රශ්නාව ලැබෙනවා. මේ කීපයක් ප්‍රසන්න කරන අනිත්‍ය ඥාන ධර්මයක්. දැන් කීපය තිබෙනවා සම්මත කමිටේ කීපය දිවි යනවා. සිත ප්‍රවන්ත දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඇති වෙන විදිහටම අර සුඛසල සුදුම සුඛිය සාධාරණ වෙනවා. දැන් භාවනා කරන පීතිය යුතුය. ඒ භාවනා අතර තමයි තන පීතිය නැති වෙන අනිත්‍යයන් ධර්මයක් නෙවෙයි පීතිය. ඒ අනිත්‍යයන් ආකාරය දකිනවා. මේ පීතිය දුක් ධර්මයක් බව මේ පීතිය සතරක් සතියක් කියලා හිතාගෙන මොනවා නැහැ මේ පීතිය දුක් ධර්මයක් වශයෙන් නාමයෙන් ලබන්නට වෙනවා. පළවෙනිම දුක් ධර්මය තමයි මේ තීක්ෂණ සංකත වේදනා තීක්ෂණ නිරතුරුව හත හත ගන්නා ධර්මයක් අපි නිදාවාසයෙන් අපිට සිදුව ඇති ධර්මයක් නෙවෙයි අපි කියන්නේ යම් ආකාරයකින් තීක්ෂණ තීක්ෂණ ප්‍රබලවම ඒ ආකාරයෙන් පිළිපද ලබාගත යුතු සංකත ධර්මයක් මේ සංකත දුක්ඛය කියන තීක්ෂණ පසුපසින් ඒ ධනතරව ඒ එක්කමනා විපරිණාම දුක්ඛය දුක දෙන්නා වෙනස් ස්වරූපයකට පත් වෙනවා ඒ විපරිණාම දුක්ඛය කියන්නේ මේ තීක්ෂණ වශයෙන් නෑ සතුටක් නෙවෙයි දුක්ඛය අන්තය සංකප්ප දුක්ඛය අත්කල් බඳගෙන විපරිණාම දුක්ඛය පසුපසින් එළවාගෙන එළවාගෙන එන නිසා ඒ දාමතරය මේ දුක් සංගම්යයේ යම් කිසි සියල්ල